ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන විස්තර තේරුණා. මේ යම් වෙලාවක මා විසින් මොන ධානයේද කියා දැනගන්නේ කෙසේද? එය හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයද? දෙවෙනි ප්‍රශ්නය තමයි ඔබ වහන්සේගේ පැරණි ධර්මදේශනාවල විපස්සනා ධාන දුක්ඛ ප්‍රඥා චණ්ඩ විකා හා ශුන්‍ය විදර්ශකයින් ගැන අසා ඇත්තෙමි. මේ ගැන ටිකක් පැහැදිලි කර දෙන දෙන්න. වහන්සේගේ මේ ශාසන කටයුත්තේ ප්‍රගමණය සඳහා ආයුෂ සැප බල ප්‍රාර්ථනා කරන අතර වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියක නිවන් දැකීමට මේ සියලු කුසල ශක්තිය හේතු හේතු වේවා සතුටු සිතින්. ඒක පළවෙනි කොටසේ තියෙන්නේ තමන් කොතනද ඉන්නේ කියන එක. ඇතර ඒකේ තමයි සමත භාවනාවේ තියෙන්නේ එක එක ධ්‍යාන මට්ටම් අපි විශේෂණය කර කර යනවා. විපස්සනා වෙදී මේවා නිකන් ගමන් කරනකොට හැතැම්ම කණු පහු කරනවා වගේ. හැතැම්ම කණුවක් ළඟ ඉඳගෙන වැඳ වැඳ අනේ අන්තං ඔයා පහු කරගත්තා කියලා බහැලා වහණෙන් බහැලා නට නට ඉන්නේ නැහැ. ඒ පහු වෙන බව දන්නවා. එච්චරයි. ඉතින් ඒක මේ කොහි හැතැම්ම කණුවද ඕන්නේ නැහැ. Taman ගමන් කරන බව දන්නවනම් එච්චරයි. ඉතින් ඒ නිසා විපස්සනා වෙදී සෑහෙන රිස්ක් එකක්. ඒව නැත්තම් රිස්ක් ලව. හරි හරි වැරදි නම් වැරදි යනවා. සමත භාවනාදී කරන්නේ එක එක ධ්‍යානයක් වශී කර කර එක එකක් වෙන් කර කර වෙන් කර කර ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක කියනවා මේ ගඟට බහින්න ඉස්සෙල්ලා පාරුවක් හදාගෙන ඒ පාරුවට වෙලා ගන්නවා මෙගොඩම. ඒක සමත ක්‍රමයේ කියනවා. විපස්සනා ක්‍රමයේ කියනවා දැනගන්න මේ පැත්ත ඉතාම අනතුරුදායකයි විනාඩියක් පමා වෙන්න බෑ. එතකොට පයින් ආපු ගාම ගඟට මිනි මෝරු හිටියත් කරන දෙයක් නෑ. දියසුලි තිබුණාට කරන්න දෙයක්වත් නැහැ. වතුර සීතල වෙලා කෙන්න පෙරුණත් කරන්න දෙයක් නැහැ. එතකොට අර මේ ඔරුවක් පාරුවක් හදා හදා පමා වෙන්නේ නැතුව ඒගොල්ලට යමක් වගේ පෙන්නනවා විපස්සනා ක්‍රමේ. එහෙම නැත්නම් මේ ටාගට් එකක් හිටවලා ටාගට් එකට වෙඩිතිලා පුරුදු වෙන එක සමතේ කියනවනම් විපස්සනා කියන්නේ පයින් සතාට කෙලිම වෙඩිතිලමයි පුරුදු වෙන්නේ. පිම්මට වෙඩි කියන්නේ කරන්නේ. අන්න ඒ වගේ ඉතින් මේ දෙක අතර තියෙනවා ක්‍රම දෙකක්. ඒක අපිට කියන්න බෑ මේක හොඳයි මේක නරකයි කියලා. වැඩේ වෙනවා නම් බල්ලා මැට්ටෙන් හරි කමන්නේ මීව අල්ලනවා නම් මේක පර්සියන් කැට් කෙනෙක්ද නැත්නම් වල් බලයේද අපිට වැඩක් නැහැ. මීව ඇල්ලුවා නම් ගියා. ඒ නිසා මේ වගේ වැඩ පිළිස අපි කරන්න දන්නේ මේ මගේ සහජෙත් එහෙමයි. ගොඩක් කලාවට අර විපස්සනාට බර ක්‍රමයක්. ඒ නිසා නතර කිරීම අවශ්‍ය නැහැ කියන එහෙම නේද කියලා අහලා කොටසක් තියෙනවනේ මේක ඒකට වැඳගෙන අපි අනේකයි තියෙන්නේ. ඒක දැනගන්න ඕනේ නැහැ. තමන් ඉදිරියට යන බව දන්නවනම් එච්චරයි. දෙවෙනි එකේදී විපස්සනා ධ්‍යාන ඒ ඔක්කොම අවශ්‍ය වෙන්නේ මේ අපි ලැබපු දේ පිළිබඳව ලේබල් කරලා ප්‍රොඩක්ට් එක නම් කරගන්න ඕන උනොත්. අපි ඒක නෙවෙයි බලන්නේ. අපි බලන්නේ මේක ඉදිරියට යනවාද කියන එක විතරයි. ඒක නිසා ඒක කොහොම අවශ්‍යයි. ඒක කරත හැකි අපිට අවශ්‍ය කරන දුකේ සෑහෙන ප්‍රමාණයක් අත්විඳ ගත්තට පස්සේ මේ අත්මිදුනට පස්සේ. එහෙම නැතු මේක තියෙද්දි අපි යන ගමනේ දුකේ අත්මිදීමකට ඉස්සලා මෙව තොරතොර ඉන්නවා කියන එක මගේ පුද්ගලයෙක් වශයෙන් මම කියන්නේ ඒක අවශ්‍ය නැහැ. අපි හැවතර යන් ගිහිල්ලා බලමු. ඒක සමත ධානයක්ද මේක විපස්සනා ධානයක්ද නැත්නම් ධාන 1ද 2ද 3ද 4ද මේක රූපද මේක අරූපද කියලා ඔය තියෙන දැනුම ඇති තමයි තේරෙනවා නම් ප්‍රගමණයක් වෙනවයි කියලා. තමයි තේරෙනවා නම් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවයි කියලා. තමන්ට තේරෙනවා නම් එන්න එන්න එන්න තමන්ගේ අත්දැකීම තමන්ට ධෛර්යයක් වෙනවා. පෞරුෂත්වයක් වෙනවා කියලා දන්නවනම් ඒක තෝරාගලා දෙන එක පොත්වලක් තියෙනවා. ඇත්තටම මූලධර්ම දැනුමක් තියෙනවා. ඉස්සරහට යනකොට ඒකත් තිබීම සිද්ධ වෙනවා. උගාක්ම තේරෙන්නේ තේරෙයි මේ ධර්මයේ පිළිබඳ හොඳට ඒක වර්ගීකරණය වෙන්නේ තමන් ඒක අභ්‍යාස කරන වෙලාවට වැඩි ඒක කාට හරි කියලා දෙන්න ගියාම තමයි. ඒකේ තාමත් වැදගත් දෙයක් මේ තේරවාද ශාසනය තියෙන මේ ඔක්කොම කර්මස්ථානාචාර වෙන්න කියනවා නෙවෙයි මම මේ. නැතු ඔක්කොමලා අඳුර පාණ්ඩ කියනවත් නෙවෙයි. Taman කාටට කියලා දෙන්න උත්සාහයක් ගන්න කවුරු රැවිලා අහනකොට කියලා දෙන්න උත්සාහ ගත්තාම තේරෙනවා. අපි තේරුම් ගන්න එක වෙනම දෙයක්. තව කෙනෙකුට තේරුම් කරලා දෙන එක ආත්පසිම වෙනස්. එතෙන් තමයි ව්‍යාකරණේ භාෂාවයි ඉදිරිපත් කරන ඔක්කොම වෙන්නේ. ඒ නිසා කියලා දෙන අදහසින්ද තමයි ඉගෙන ගන්නෙ නැත්නම් දුක නිවන් ගිවන් කරන අදහසින්ද කියලා බැලුවොත් මගේ පුද්ගලික මතය ඉතලා දුක ගෙවන් කිරීම වැඩ පිළිවෙලට ඉඩ තියලා දෙන්න. ඒ අතරමැද කවුරු ඇහුවොත් කියලා දෙන්න. හැබැයි කවර හරි ධර්මයේ පිළිබඳව Tamanට පරිචයක් එහෙම නැත්නම් කියනනම් අධිකාරී ශක්තියක් ලැබෙන්නේ කියලා දෙන්න යෑමෙන් තමයි. එහෙම තමයි මේ අවුරුදු 2600 ම ආවේ. ඒ නිසා මේකට ගුරුවරුත් වගේම ගෝලියොත් වැදගත්. මේ ගමනට දෙපැත්තම අවශ්‍යයි. දෙපැත්තම ඉන්නවා. ඒ පිළිබඳ අපිට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා පුළු පුළුවන් වෙලාව වෙදාහර ගන්න වෙදාහර ගන්න වෙලාවේදී මේ කියලා දෙනකොට ඊටාම් පුළුවන් තරම් පැහැදිලිව පුළුවන් තරම් සරලව තන්න දේ කියලා දෙන්න පටන් අරගත්තොත් ඒකෙන් සංකෘතය ඇති වෙනව අඩුයි. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ sannivedana ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. Tamanට වැටහෙනවා නම් මේ බාන ගමන දහිතය සාධකයක් වෙනවා. භාවනාවත් Tamanගේ ගමනට සාධකයක් වෙනවායි කියලා ඒක මේ රාත්තල් ගාන බලන්න බලා ඉන්න එපා. ඉදිරියට අනිකයි කරන්න තියෙන්නේ කියලා දල වශයෙන් උත්තරයක් දෙන්න පුළුවන්. සමිනාසේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මේ පැරණි ධර්ම ඔබ වහන්සේගේ පැරණි ධර්ම දේශනාවල විපස්සනා අධ්‍යාන දුක්ඛ ප්‍රතිපදා ශුෂ්ක ප්‍රතිපදා ශුෂ්ක ප්‍රතිපදා මේක ශුෂ්ක ප්‍රතිපදා අභිඥා හා ශුෂ්ක විදර්ශනා ගැන අසා ඇත්තේ මේ මේ ගැන ටිකක් පැහැදිලි කරගන්න. ඉතින් මේ පරණ ටික අහන්න ඉතින් ආයෙසරයක් මේ නැත්තම් ඔක්කොම වෙනුවෙන් ආයෙ උතර නතර වෙන්න බෑ. ඒ අහපු එකම විස්තර වශයෙන් නම් තියෙනවනේ දැන් ඉතින් හොයාගන්න එකයි තියෙන්නේ. අපි දැන් යන්නේ සල්ලේක ප්‍රතිපදාව. එදා යන්නේ නැත්තේ වෙන ප්‍රතිපදාව. එතකොට කියන්නේ නැති ඒක නිසා එහෙම ඕනේ නම් Tamanට ඕනේ නම් මේ මෙතන 30ක් 40ක් අරගෙන දැන් යන්න බෑ එතෙන්. ආ දීර්ඝායු වේවා ගරු ස්වාමින් වහන්සේ. භාවනාවට එළඹ එළඹෙන එළඹ විටදී හිතට ඇතිවන විවිධාකාර සිතුවිලි රූප මියුසික් රිද්ම්ස් අභියස වඩා සාර්ථක වන්නේ ඒවා සිතුවිලි රූප ආදී වශයෙන් නම් කර එය ක්ෂය වෙන තෙක් නිරීක්ෂණය කිරීමද නැතිනම් ඊට ඊට අනුගාමිකව ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙසට අවධානය යෙදීමද භාවනාවට මේ සිතුවිලි හෝ පැරණි මතකයන් නිතර බාධාවක් වන නිසා වන බව අසමි අස ඇත්තෙමි. දෙවෙනි එක තමයි වඩා ගැඹුරු මට්ටමට ආශ්වාස ප්‍රාශ්වාසයේ හිත ගෙන යන විට දැනෙන තද ගතිය, විකිරෙන ගතිය, සියුම් හෝ තද වේදනා පේශීවල පේශී චලනය හමු වේදී එයට අවධානය හැරීම භාවනාවට බාධාවක් නොවේද? අලුත් අත්දැකීම් නිසා ඒ දෙසට අවධානය යෑම යෑම අවධානය යෑම වැළකීමෙන් අපහසුයි. නමුත් ඒ දැනීම් ටික වේලාවකින් නතර වෙයි. තුන්වෙනි තුන්වෙනි ප්‍රශ්නය තමයි මේ වෙලාවට අප කළ යුත්තේ කුමක්ද? භාවනාවේදී මේ ලබන අත්දැකීම් වශී කරනවා යයි ඔබ වහන්සේ කියා කී. ද නැවත පහදා දෙන්න. හරි ඉස්සලා කියන එක අපි ගත්තොත් පළවෙනිම කියලා තියෙන්නේ අපේ හිත භාවනා නොකරන වෙලාවක කිසි වෙලාවක හිස් නැහැ. මොනවා හරි දෙකින් පිරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අඩුවක් දැනෙන්නේ නැහැ. භාවනා කරන්න ගියාට පස්සේ තේරෙනවා ඒ පිරලා තියෙන දේ මගේ න්‍යාය පත්‍ර නෙවෙයි කියලා. කාගේ දෝ න්‍යාය පත්‍රය. මොනවා දෝ යම්. ඉතින් ඒතකොට අපි දන්නවා මේ විදිහට යන්න ගියොත් කොහාර කොහෙන් කෙලවරේද කියන්න බෑ. ඉතින් ඒක නිසා සරුවචන් ආනන්ද අපිට කියනවා අලුතෙන් කර්මස්ථානයක් නැත්නම් මධ්‍ය මධ්‍යස්ථ දෙයක් දාලා බලන්න එතකොට තේරෙනවා මේ මධ්‍යස්ථ දෙයට අකමැතිකම හරහා වර්තමානයේ හිත ඉන්න අකමැතිකම හරහා වර්තමානයේ ඉන්න සතිමත් නොවන වෙලාවේදී ගලන ප්‍රවාහයේ මොකද්ද නර්ග මේ න්‍යාය පත්‍රයක් තියෙනවා ඒකයි මේ මධ්‍යස්ථ දෙයට අකමැති අපි මධ්‍යස්ථ දෙයක් දාලා බලනවා මේ න්‍යාය පත්‍රයක් කඩලා පේන්නේ නැහැ න්‍යායපත්‍යක් කියලා. බොහොම අහිංසකව යනවා හිතේ හිතවිලි යනවා සද්ද යනවා වේදනා යනවා. নানা ආකාර වැඩ. ඉතින් ඒ වෙනුවට අපි මධ්‍යස්ථ අරමුණ දාලා බලපුවාම මධ්‍යස්ථ අරමුණටත් නිසි සමාජිකත්වයේ ලැබෙනවා නම් අපිට කියන්න පුළුවන් න්‍යායපත්‍රය එච්චර විසම එකක් නෙවෙයි. නමුත් නිසි සමාජිකත්වය දෙන්නෙම නැහැ. සත්‍යමත් අරමුණක් දාපු ගමන් ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට තේරෙනවා මේ න්‍යායපත්‍රයේ තියෙනවා මේ අපි ලව ಜಾතිය බෝ කිරීම විතරමයි න්‍යායපත්‍රයේ තියෙන්නේ. වෙන මොකක්වත්ම නැහැ. ඒක අමතරව තියෙනවනේ තියෙන්නේ අරසාව. එතකොට මේ ಜಾතිය කෙබෝ කරනවා කියලා කියන්නේ දුක බෝ කරනවා කියන්නේ. ඒකත් උඟ දෙන්නේ දන්නේ නැහැ. සර්වඥාන්සේ දන්නේ නැහැ සර්වඥාන්සේ කියනවා හරි බෝ නොකරන වර්ගයේ මධ්‍යස්තරමනක් දාලා බලන්න නැත්නම් වර්තමානයේ හිත ගන්න. එතකොට පේන්න පටන් අර ගන්නවා ඒක පුදුම විදිහට අර මධ්‍යස්ථ අරමුණට විරුද්ධව නැගී හිටනවා නිකන් ගඟක් හරහා. ගඟ ගලනකොට බුදි වාගේ වේන්නේ. නිඳ ගිලා එන හරස් කරලා වැලි කොට දෙකක් දාන්න බලන්න. ගඟ කොච්චර කිපෙනවද කියලා. අර වැලි කොට විසි කරලා මිසක අහක බලන්නේ. බැලුව බැලමට ඒක එච්චර එහෙම දඩදනුකමක් නැති වුණාට හරස් කරපු ගාම් පේනවා. එතකොට අපිට පේනවා මේ මධ්‍යස්ත දෙයට හිත කැමති නැහැ. එයා මොකද්දෝ වේගෙක යන්නේ. ඉතින් ඒ නිසා එතෙන්දී ආනාපානි දානවා කියලා ගන්න එපා. ඊටත් වැඩිය සරල වර්තමානට හිත ගැනීම කියන එක විතරයි ගන්න තියෙන්නේ. ඉතින් වර්තමානට හිත ගන්න ආනාපානි ගන්නත් පුළුවන්. පිම්බීම ඇකිලිම ගන්නත් පුළුවන්. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ගන්නත් පුළුවන්. සක්මන් කරනවා සක්මන ගන්නත් පුළුවන්. වම දකුණ ගන්නත් පුළුවන්. ඉතින් ඒක සඳහා දෙන අරමුණත් එක්ක වැඩි සැලසුම් හදන්න එපා. අපි නිකන් මධ්‍යස්ථ අරමුණක් දාලා බලමු. දාලා බලනකොට අපිට පේනවා අර ප්‍රවාහයේ තනිකරම අපිට විරුද්ධව නැගී හිටිනවා. එතකොට මේ ප්‍රවාහය නතර වෙනකම් බලන්න හිටියයි කිව්වොත් එහෙම ඒක හරියන වැඩක් නෙවෙයි. වෙන්නේ නැහැ. ඒක නතර වෙන්නේ නැහැ. කවදාකවත් නතර වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මධ්‍යස්ථ අරමුණ පුළු පුළුවන් තරම් යොද යොදා බලන එකයි. ඒකට සාපේක්ෂව ප්‍රතිඵල ලැබෙනවා කියන එකට සරුවත් සංසේ සාතික වෙනවා. අපි ඉඳගෙන ඉන්න බව දකිනවා. ඇවිදිනකොට ඇවිදින බව දකින්න නැත්නම් ඇවිදිනකොට වම දකුණ දකින්න එහෙම නැත්නම් පිම්බීම හැකිලිම දකින්න නැත්නම් ආනාපානෙ දකින්නවා කියන එක මේක දාගෙන දාගෙන ඉන්නකොට යොදන කාලයට සාපේක්ෂව අර ප්‍රවාහයට සාධාරණව නැත්නම් සාපේක්ෂව Taman දාන අරමුණට ටික ටික සමාජිකත්වය ලැබෙන්න පටන් ගන්නවා. ඒ වෙලාව තමයි යෝග ජීවිතයේ අමාරුම තැන. මොකද අර ආපු වේගෙට මේ කඩාගෙන යනවා. ඉතින් අර යෝගාවචරය මේ මධ්‍යස්තරමුට හිත දාන්න හදනකොටම වර්තමාන හිත දාන්න හදනකොටම අප්‍රමාදී වෙන්න හදනකොටම ගසාගෙන යනවා. නමුත් දාන දාලා පුරුදු වෙනකොට පුරුදු වෙනකොට ඒකට ඉඩක් ලැබිච්ච වෙලාවේ යෝගාචරයට පේනවා උත්සාහයේ පමණට ප්‍රතිඵල තියෙනවා. නමුත් එතන මේ ප්‍රතිඵලය සාමාන්‍ය ප්‍රවාහයේදී නම් කාමයේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. ආස්වාදයේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. දැන් මේ මධ්‍යස්ථ අරමුණක් දාන නිසා එතන ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා යෝගාවචරය ප්‍රතිඵල පැත්තෙන් බලන්න ගියොත් දානි මධ්‍යස්ථ අරමුණක් නිසා ඒක හරි ගියයි කියලා සුඛාස්වාදයක් සිලිලාරයක් ප්‍රමෝදයක් ලැබෙන්නේ නමුත් වැඩේ හරි ගියා කියන ප්‍රමෝදයක් තියෙනවා. අන්න ඒක හම්බ වෙන්නේ සංසාරේ බය දක්න එකට විතරයි. ඒ නිසා මේ කාම අරමුණු වෙනුවට වෙන එකක් දාලා ඒකෙන් කාමයේ සාස්වාදය නොලැබී යෑම නිසා භවනා නොකරන වැටෙන පිරිස චෝදනාව තියෙන ඒගොල්ලෝ භාවනා කරන්නේ සංසාරේ බය දැකලවත් නිවන් දකින්නවත් නෙවෙයි වෙන එකක් වෙන්න ඇති. එහෙම නැති ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් ආනාපාන ගන්නවා කියලා හිතමු. ඊට පස්සේ ආනාපානේ විස්තර දකින්න එක දෙවෙනි කොටස. ආනාපානේ බලහිනකොට අනිත්ව ඈත් වෙන්න ඈත් වෙන්න ඊගනෝ කියන කරදර බාධක අයින් වෙන්න අයින් වෙන්න ආනාපානේ උත්සන්න වෙන්න පටන් ගන්නවා. ආසන්න වෙන්න පටන් ගන්නවා. සමීප වෙන්න පටන් ගන්නකොට ඒකේ විස්තර පේනවා. ඉතින් විස්තර බලන්න ඕනේ නැහැ. ඒක පේන දෙයක්. ඒක කරතේකට ගත්තොත් ඉතින් එතකොට ආයෙත් වැටෙන්නේ අපි කබලෙ ලිපට තමයි. නිසා බලන්න ආනාපානෙ වැඩි ඇසුරු කරන්න කරන්න ඒ බුරුමේ පඬිස්සවංශ කියනවා අපි ඉස්සල්ලා මිනිස්සේ දැකපු ගා මොන දිහා තමයි බලන්නේ. ඒ මොන නැවත දැක්කට පස්සේ අපිට මතක් වෙනවා මෙයා දැකලා තියෙන කෙනෙක් කියලා. දෙවෙනි සැරේ දකින්නට මේ මොනට අමතරව අපි ආග උස පහල උස කෙටි බව වෙන ඉරියව් දකින්න. බල උගාක් කල් යනකොට මූණ ප්‍රධාන කරගත්ත විශාල හැසිරීම් රටා උස කළු සුදු ආදී ගොඩක් හරහා හඳුනා ගැනීම කරනවා. ඒ නිසා වැඩි වැඩියෙන් අසුරු කරන්න අසුරු කරන්න කෙනෙක් පිළිබඳව අපිට තියෙන උපමාන හඳුනා ගන්න තියෙන සාධක එන්න එන්න වැඩි වෙනවා. ඒක බාධාවක් වෙන්නේ නැහැ. කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ. මුණ දැකපෙන්නාගේ දැන් දන්නවා මෙයා මිරිස් කෑම වලට කැමති, මෙයා තීනි කෑම වලට කැමති, මෙයා තීන්දුව වලට කැමති, මෙයා ට්‍රිප් යන්න කැමති. ඉතින් ප්‍රශ්න නැහැ. ඒක බාධාවක් වෙනවා නම් විතරයි මේ අහලා තියෙන එක බාධාවක් කියලා. ස්වභාවයෙන් එහෙම බාධාවක් ඉන්නේ. ඒ නිසා ඒව තමන් කරගෙන යන වැඩේට ලැබෙන අතවාසියක්. ලා කරගෙන යන වැඩේට හම්බ වෙන අතිරේක ලාභ. ඉතින් මේ අතිරේක ලාභ හැම එකේදීම හිත ප්‍රතික්ෂේප කරන්නේ හිත සත්‍ය දැක ගන්න කැමැති නැති ගතියක් තියෙනවා. හිත කැමැති කාගරේ එජෙන්ඩා එකට අහු වෙලා ගත කරන්න. ආස්වාදයට ගත කරන්න. නෝ සත්‍යයට කැමැති නැහැ. නමුත් මේ අරමුණක භාවනා කරනකොට සත්‍ය වඩනකොට අප්‍රමාද වෙනකොට සත්‍ය මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ මතුවෙන සත්‍යයට උදව් කරන එකට කියනවා අනුග්‍රහ කරනවා කියලා. එතකොට මේ අසත්‍ය නැත්තම් කාම එහෙම නැත්තම් මේ නොමග යවන දේ සහ මේ සත්‍ය අතර දැකීමකින් යෝගාවචරය පටන් ගන්න ඕනේද නැත්නම් භාවනා කරනකොට ඒක ලැබෙන දැනුමක්ද කියන එක භාවනා ජීවිතයේ හරියමතර ප්‍රශ්නයක්. මේ දේ නොමග යන දේ මේ දේ හරියන දේ කියලා යෝගාචරය මූලික දැනුමක් තිබිය යුතුද නැත්නම් ඒ දැනුම භාවනාදී ලැබෙන එකක්ද කියලා ගත්තොත් ආගම අපට උගන්වන්නේ ඒක දැන දැනුවත් වෙලා යන්න කියලා. දන්නේ නැති නිසා නිකන් භාවනා කරන්න. අපි දන්නේ නැහැ. දෙකක් දුන්නොත් කොයි එකද හොඳ කියලා තෝරන්නේ එකම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ මේ ලෝකේ. ඉතින් එහෙමනම් ඔබේසිටි එන්න බෑ අද ලෝකෙට. මේ කැම මෙතනින් නතර කරන්න ඕනේ මින් එහාට වැඩි කියන එක එකෙකුටවත් තේරෙන්නේ නැහැ. අද තියෙන්නේ කැම වැඩි එකක් කාලා නැහිනවා. කන්න නැති එකක් නැතිකොට නැහිනවා. කවදාකවත් කැම සමසේ බෙදිලා නැහැ. ඒ කියන්නේ එකෙකුටවත් තේරෙන්නේ නැහැ. මේ මේ බ්‍රේක් කොහෙද ගහන්න ඕනේ ක්ලච් එක කොහෙද ගහන්න ඕනේ. ඉතින් දැනුව භාවනාදීන එකක්ද ඒ නැත්නම් භාවනාව කලින් මේක තිබිය යුත්තක්ද කියන ප්‍රශ්නේ තමයි ඔබ විශ්නඳ තියෙන්නේ. මුලදී යෝගාචරයේ මුලදී ඒ කියන්නේ ආධුනික කාලේ ඒක අපි සදාචාරය හරහා සීලය හරහා ශ්‍රද්ධාව හරහා කෘතිමව දීලා තමයි පටන් ගන්න. අන්තිමට යනකොට යනකොට Taman තුලිම තේරෙන්න පටන් ගන්නවා නිරෝධය දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පෑදෙන්නේ. තුන්වෙනි සත්‍යය නිරෝධේ. ඊට පස්සේ තමයි නිරෝධය ලබා ගැනීමට ප්‍රතිපදා පෑදෙන්නේ. ඒ කියන්නේ Nirodhe දකින්නම ඕනේ. නිවන් දකින්නම ඕනේ නිවන් මාර්ගයේ තේරුම් ගන්න. අපිට අනේ නිවන් මාර්ගයේ අවසානයේ නිවන තියෙනවා කියලා. නෑ. නිවන දැක්කට පස්සේ තමයි මාර්ගය මොකද්ද කියලා තේරෙන්නේ. ඒ වෙනස තමයි පටන් ගන්නකොට අපි නීති ටිකක් දාලා පටන් අරගන්නවා. ඒකම නෙවෙයි අවසානට යනට යන්නේ. ඒක ආරම්භයට අපි දෙන නීති පද්ධතියක් විතරයි. මොකද අවසානයේදී භාවනා හරහම තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ ටික සුභසිද්ධිය සඳහා වෙනවා මේ ටික වෙන්නේ නැහැ කියලා ඒ ඒ පටන් ගන්නකොට නීති ටිකක් දාලා අරගෙන ගිහිල්ලා පස්සේ තමන්ගේම නීති ටික තමන් සංස්ලේෂණය කර ගැනීම තමයි අයෝනිසෝ මනසිකාරය ඉඳලා යෝනිසෝ මනසිකාරට හැරෙනවා කියලා කියන්නේ. ඒක තමයි අපි පරිණාමයේ හිර වෙලා ඉන්න තැන. අපේම අයෝනිසෝ මනසිකාරය අපි යෝනිසෝ මනසිකාරය බවට පත් කරගන්නවා. මෙතෙක් කල් තමන්ටම අහීන පිංස කරපු දේ වෙන කෙනෙක් නෑ ඒකට දෙවියන් වහන්සේ කෙනෙක් නෑ අල්ලපු ගෙදර උහුණියමක් නෙමෙයි මමමයි මගේ අවිද්‍යාවමයි මගේ තෘෂ්ණාවමයි ඒ දෙකෙන් පිට මොනම යක්කත් අපිට කරදර කරන්නේ අන්න ඒක දැකීමටමයි නිවන කියලා කියන්නේ තමන්ගේ අවිද්‍යාව මෙච්චරයි කියලා දන්න එකටමයි විද්‍යාව කියලා කියන්නේ වෙන මොකක්වත් තමන්ගේ තෘෂ්ණාව මේකයි කියලා දන්න එකටමයි නැත්නම් තමන්ගේ රාගේ දන්න එකටමයි විරාගය කියලා කියන්නේ. මම මෙච්චර රාග සම්පන්නයි කියලා දන්නවනේ එච්චරයි. ඉතින් ඒක ලැජ්ජාවට කාරණාවක්වත් එහෙම නැත්නම් ඒක වසංගන දෙයක්වත් නෙවෙයි. වසංගන තාක් පෘථග්ජන වෙනවා. හෙලි කරගත්ත තාක් ආර්ය භාවයටපත් වෙනවා. නිසා මේ උත්සාහ කරන්නේ තමන්ගේ අවිද්‍යාව කොච්චරද කියලා දැනගන්න. ඒක සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව උඩ කියලා. ඒ දෙක එකිනෙකට ප්‍රතිභාග වෙනවා. මම මෙච්චර මෝඩයි කියලා දන්නවනේ ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ. මගේ මෝඩ මගේ ඥානය කියලා කියන්නේ මම මෙච්චර මෝඩයි කියලා දැනගන්න එක. ඉතින් ඒක ගොඩක් අහිංසක වෙන්න එපා. ගොඩාක් නිහතමානී වෙන්න එපා. දැන් මම අරක දන්නවා මේක දන්නවා කියලා කවුරු හරි අඟ උස්සන්න ගියොත් ඒකමයි යාගේ තකතිරුකම. ඒකමයි යා සත්පුරුෂයෙන් ඈත් කරන ක්‍රමය. ඒකමයි යා සත්‍යයෙන් ඈත් කරන ක්‍රමය. ඊට පස්සේ යා තවදුරටත් හදාරන්නෙක් බවටපත් වෙනවා. එයා ඔක්කොම දන්න කෙනෙක් බවටපත් වෙනවා. නෑ මම දන්නේ මට තියෙන්නේ ආධුනික වෙන එකයි. මට තියෙන අහිංසක වෙන එකයි කියලා දැනගත්තොත් තමයි තේරෙනවා. ඒකයි ළඟාවිය යුතු නිවන. ඒ නිවනට මම මොකද්ද කරන්න ඕනේ? පැහෙන්නේ නැතුව හිටපන්. අයියා වෙන්න එපා. අක්කා වෙන්න එපා. මුදුන වෙන්න එපා. ගරු වෙන්න හදන්න එපා. බයි බොයි කියාගෙන ඔළුව ගහගෙන yes sir කියන හිටම ඉවරයි. ඒකනේ බැරි. අපි පුම්බගෙන ඉන්නේ, ඇඳලා ඉන්නේ, අඳුරේ විතරනේ තියෙන්නේ. අඳුරේ විතරයි කියන එක හීයක් ඇත්තෙම නෑ. අඳුරේ විතරමයි තියෙන්නේ. කුඹරට බැසට පස්සේ හීයෑමක් නෑ අඳුරේ තියෙනවා. ඉතින් බුදු කෙනෙක් ඉස්සරහා අපි ඉන්න නිසා අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ උන්වහන්සේ සරුවඥ නිසා උන්වහන්සේ කියනවා අහං ඥානාමි භගවා ඥානාති. මට තේරෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේට තේරෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑනේ. මට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට තේරෙන්නේ අපි ඔක්කොම මෙහෙම කිව්වාම ඉවරයි. මුදුන් වහන්සේ ඉන්නේ ਸਰුවච්ච වෙලානේ කියන්නේ මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ත්‍රමණ ප්‍රජාව සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ සියල්ලම දන්නවයි කියලා උන්වහන්සේ කියනවා. ඒ ඉස්සරහා අපි අපිට තේරෙන්නේ අපි තාම මගේ වචන ගූලිජ්ජ කොල්ලෝ හුජ්ජ කොල්ලෝ කියලා අහලා තියෙනවා. ගූ කොල්ලෝ එච්චරයි. එච්චරයි. ඒකේ එයින් යහට දෙයක් නැහැ. අපි අඟ ඉස්සුවට පස්සේ ඉතින් බුදුරජාණන්සේත් පැත්ත බලා ගන්නවා, අහක බලා ගන්නවා, මේ සත්පුරුෂයත් අහක බලා ගන්නවා. අසත්පුරුෂය අපි වට කර ගන්නවා. අපි කියන්නේ මේ දැනුමත් එක බලන අපි දන්න දෙයක් නැහැ. අපි නොදන්න බව දැනගන්නයි මේ දඟලන්නේ. ඒක නිසා ආනාපාන ඉස්සර වුණාට පස්සේ ආනාපානයේ පෙන්නන කරුණු ආනාපානයේ විස්තර පෙන්නන දෙයක් නිසා ඒක බලන්න කියලා විශේෂ පෙට්‍රල් පුච්චන්න ඕන ගමන් නැහැ. විශේෂයෙන් ඒකට අවධානය යොමු කරන්න ඕනේ නැහැ. ඒක පේන දේ. ඒක පෙනුනයි කියලා ආනාපානේ නොබල ඉන්න ඕනකමකුත් නැහැ. ඒක හරියට කියන්නේ ටෝච් එකක් ගහුවොත් පිටියට ඒ ටෝච් එකේ මැද විශාල සුදු ලපයක් තියෙනවා. වටේට ප්‍රදේශයක් ආලෝක කරනවා. අපි හරියට මැද ලපේ ගහන්න බලන්න ඕනේ දෙයට. ඒක පේන අතර විශාල ප්‍රදේශයකට එළිය වටන. ඒක බාධාවක් නෙවෙයිනේ. ඒක අපිට අපි ටෝච් එක ගන්න හම්බෙච්ච අතිරේක ලාභයක්. අතිරේක ලාභෙට තියෙන්න. මේකත් එක්ක ව්‍යායාම කරන්න යන්න එපා, ව්‍යාපාර කරන්න යන්න එපා. එන්නේ එන්නේ එන්නේ එතකොට අනුමාන ඥාන පහළ වෙන්නේ අපි යමක් දිහා බලාන ඉන්නකොට ඒකට සම්බන්ධ විවිධ සම්බන්ධතා ඒක ඇතුළෙම තියෙන විස්තර සහ ඒ විස්තර පිට බාහිරත් එක්ක තියෙන සම්බන්ධතාව හිමීට මීට සම්පූර්ණ නෙට්වර්ක් එක පේන්න පටන් ගන්නවා. ඒක හිමීට පේන්න ආරින්. ඒක බාධාවක් වෙන්නේ නැහැ. බාධාවක් කරගත්තේ නැත්තම්. ඒ විදිහටයි මට හිතෙන්නේ මේ ප්‍රශ්න දෙන්න උත්තර දෙන්න කියලා. ඒ මට හැකියාවක් තියෙනවා මේ කියපු එකෙන් ප්‍රශ්නේ විසඳුණාද තව ප්‍රශ්නයක් මතුණාද කියන ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ දෙවෙනි ප්‍රශ්නෙට තියෙන ස්වාමීන් වහන්සේ <clears throat> වඩා ගැඹුරු මට්ටමක ආශ්වාස ප්‍රාශ්වාසයට හිතගෙන යන විට දැනෙන තද ගතිය, වැగిරෙන ගතිය, සියුම් හෝ තද වේදනා පේශී චලනය හමු වේදී එයට අවධානය හැරීම භාවනාවට බාධාවක් නොවේද? අලුත් අත්දැකීම් නිසා ඒ දෙසට අවධානය යෑම වැළැක්වීමට අපහසුයි. නමුත් ඒ ඒ දැනීම් ටික වේලාවකින් නතර වේ. ඒක තමයි මම කිව්වේ. ඉතින් අපිට ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා කරදරයක් කරගන්න එපා. අරමුණකට ගියාම අරමුණ බලන දෙයට අමතක ගොඩාක් දේවල් පේනවා. ඒ පේන දේවල් කවදාවත් බාධා කරන්නේ නැහැ. ඒක නිකන් තමන්ට ලම්බෙන අතිරේක ලාභයක්. ඉතින් ඒක කොහොමද බාධා වෙන්නේ? බාධා වෙන්නේ ඒවත් එක්ක අඳුන ගන්න කියොත්. ඒ ටික තමයි මම අද අවසරට කිව්වේ. ඒක මම හිතන්නේ චන්නට ඇහිලා නැහැ වගේ. සමාවෙන් ස්වාමීන් වහන්සේ. දෙවෙනි ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ එකම මැට්ටෙන් විවිධ දේ එනම් වළං පිඟං ගුරුලේතු ආදී සකස් කරගත හැකි උදාහරණයන් දුන්නා. එනම් සත්වයා මූලික කම්පන චංචල බවත් ඒ වයින් සකස් වන දේ ආනාපානය වම දකුණ ආදී සංස්කාර බවත් මෙය තවදුරටත් පැහැදිලි කරන්න. සතිය පිහිටන පිහිටවන සමහර අවස්ථාවල ගොජය ෆ්ලක්ස් අත්දැක ඇත. මෙම ගොජයේ ලක්ෂණ දැක්වතොත් අනිත්‍ය දැන්වත දැක්කු. අනිත්‍ය දුක්ඛ අනාත්ම හැර වෙන වචන නැතයි සිතේ. මෙම ගොජය යනු යනු ඔබ වහන්සේ කිව් මැටිද ආනාපානය රූප අරූප ධාන යනු වලං පිංගං ගුරුලෙත්තුද රූප අරූප ධානවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ සැඟිවි ඇතිද තෙරුවන් සරණයි ඔව් එහෙම තමයි එහෙම ඔව් කියලා කියන්න පුළුවන් කවුද මේකට මේ පළවෙනි කොටසේ කියනවා මේක තාටියා විස්තර කරන්න කියලා තව කවුරු හරි මැට් එක කැමතිද කතා කරන්නේ මම විතරනේ කතා කරන්නේ ඒක නිසා තව මැට් එක කතා කරා. කවුද කැමති ඒකට නිකන් තමන් මේ මේ මේ මොඩල් එක හරි කියලා හිතලා ඉන්නේ මොකෝ ඒ මොඩල් එකට තව ෆැසට්ස් තව මූණත් එකතු කරන්න මේ මෙහෙමයි මේක විස්තර කරන්න කියලා කවුද කැමති තමන්ගේ අත්දැකීම තම තමන්ගේ මල්ලෙන් හාල් ලවුරක් මේ බත්තලියට දාන්න එහෙම නැත්නම් මේ කැඳහලියට දාන්න ඔක්කොම ආණ්ඩි වෙන්නද බලන්නේ ඔක්කොම ආණ්ඩිගේ කැඳහලිය දාන්න බලාපොරොත්තු ඔක්කොම කැඳ බලාපොරොත්තු වෙනවා තමන්ගේ අහුර දාන්න නැතුව මයික් එක යන්නවා. නෑ අපි අගේ කරනවා අපි මේ මේ මේ පහත් කළ හලකනවා නෙවෙයි. අදහස් ඉදිරිපත් කරන එක ගැන මත ඉදිරිපත් කරන එක යෝජනාෙන් ඉඳී තියෙන අනිවාර්යයෙන්. ඒක වෙනම කතාවක්. නමුත් කියන්න බෑනේ එතකොට මම කියන දේ එහෙම gedi පිටින් බාර ගන්නවා ඒක නෙවෙයි. තම තමන්ගේ මට්ටමින් සහයෝගයක් දෙනවා. මේකට හාල් මිරක් දානවා කියන එකයි කියන්නේ. මොකද කියන්නේ? එක එක ගොජවලට අපි නමක් දීලා සංඥාව කියලා ඉතින් කොටස් කර කර හඳුනා ගැනීම ගොඩක් තමයි තියෙන්නේ ඉතින් ලෝකේ කියලා හරි මම කියලා හරි මගේ කොටස් අත් පය කියලා හරි ඒක ඕන විදිහකට ඉතින් ගන්න පුළුවන් නිදර්ශනයක් කියනවනම් ඒක අහනවා වෙන නිදර්ශනයක් මාර්ගයෙන් කියලා දෙන්නේ කියලා. මැටි ටිකකින් විවිධ දේවල් හදනවා කියන වගේ බුදුරජාණන් සිදියලා තියෙනවා කුඹලගේ උදාහරණයක්. වෙන උදාහරණයක් දුන්නොත් කොහොමද කියන්නේ? අපේ ජීවිතය සම්බන්ධ වෙන උදාහරණයක් පිටියෝලි ඔතෙල්පණි නැත්තම් කැවුම්ද පංචම් කියලා කියන්නේ කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් තිර හදන්න පුළුවන් පිටි ටිකක් එකම තමයි ඇත්තට මැටි ටිකක් කියන්නේ එකම තමයි කවදාවත් දෙන්නේ එකක් හදන්නේ නැහැ එක එකන එක එක දේවල් හදනවා. මම දෙන්නේ දර්ශනය තමයි බුෆේ ඩයට් එක. බුෆේ ඩයට් එක ඔක්කොම જાති තියෙනවා. ඕන කෙනෙකුට බෙදා ගන්න කිව්වොත් දෙන්නගේ පිඟන් දෙක කවදාකවත් සමාන නැහැ. තමයි බෙදාගන්නේ. එතන තියෙනවනේ ඔක්කොම જાති. බෙදාගත්ත ටික විතරයි රහතේ දෙන්නේ. රහ ආපු ටික විතරයි බඩට යන්නේ. ඒකෙන් විතරයි ඕජාව ලබන්නේ. ඒකෙන් අපිට බෑ මේසේ මොකද්ද කියලා කියන්න. තමයි වැරදි ආහාර ගත්තා නම් වස වෙනවා. හොඳ ආහාර ගත්තා නම් ඕජාව වෙනවා. අපි ඒකල මේසේ අධිකාරයට බැන්නට මේ අධිකාරය කරලා තියෙන ඔක්කොම දීලා තියෙනවා. මොකද තමන් බෙදාගන්නේ තමන්ගේ රුචිය අනුව තමයි. ඒ නිසා මේ මුල් සංසාර ගැන ඇටෝ මේසයක්. අපි තමයි තෝරාගන්නේ මොනවද අපි බෙදාගන්නේ කියලා. බෙදාගෙන ඉන්න අපි සංසාරය ගැන කතා කරන්න හැදුවට සංසාර ගැන කතා කරන්න අපිට අයිතියක් නැහැ. අපිට අපි බෙදාගත් එකෙන් අපි කවුද කියන එක විතර කල්ලන්න පුළුවන්කම තියෙනවා. මම බෙදා ගන්න දේ තමයි කවුද කියලා තේරෙන්නේ. What you see that you are. Wherever you go there you are. ඉතින් කොතෙන්ද ගියත් අපි ඒ ඇට් හෝම් මේසෙන් බුෆේ ඩයට් එකෙන් බෙදාගන්නේ අපේ රුචි අරුචි. අපි දන්නේ නැහැ සත්පුරුෂයෙකුට මේ ප්ලේට් එක බලලා කියත හැකි බාසවලයි කියලා. ඒ නිසා අපි කරන හැම හිතවිල්ලකම මම යා කවුද කියන එක අහුවෙනවා. කරන හැම වචනයකම හැම ක්‍රියාවකම තියෙන. ඉතින් අපි කේන්දරයන් ගිහලා අහනවා මගේ කේන්දරේ පොඩ්ඩක් බලලා දෙන්න පුළුවන්ද? සුබද අසුබද කියලා. අපි ඒකට වෙනම නස්සත්‍රකාරය හොයාගෙන තියෙනවා. ඒ නස්සත්‍රකාරයට කොහොමඩක්වත් කරන්න බෑ. නස්සත්‍රකාරය කියනවා මෙහෙම එකක්. කේන්ද්‍ර જાති දෙකක් තියෙනවලු උප්පත්ති කේන්ද්‍රය සහ ආරූඪ කේන්ද්‍රය කියලා. උප්පත්ති කේන්ද්‍රය කියලා කියන්නේ උපදිච්ච වෙලාවේ ග්‍රහචාරය. ආරූඪ කේන්ද්‍රය කියන්නේ හැදිච්ච චර්යාව අනුව අනුව දැන් ගොඩනගාගෙන තියෙන පෞරුෂත්වය. මනුෂ්‍යයාගේ මේ ඊගාවට කරන දේ පිළිබඳව උප්පත්ති කේන්ද්‍රේ බලපෑමට වැඩිය තදින් බලපාන්නේ ආරූඪ කේන්ද්‍රේ. එයාගේ අප්බ්‍රින්ගින් එක. අපි කවුද ඇසුරු කරන්න කියන එක. ඊයනෝ තමයි අපි තීන්දුව වෙන්නේ. ඒ නිසා බුෆේ ඩයට් එක නම් ඔක්කොටම සමානයි. නමුත් අපි බෙදා ගන්න කොටස් තියා බලපුවාම අපිට පේනවා මේ බුෆේ ඩයට් මේ මේසේ හොඳයි මේ මේසේ නරකයි අපි මේ මත ප්‍රකාශ කරන්නේ මේසේ කාලනේ කන්න බෑ ඇත්තටම පුළුවන් නම් කනවා මේසෙම කන්න පුළුවන් නම් කැමති ඇට්ටෝම කාපිරි ඇට්ටෝම ගෙදර ගියාගේ කන්න බෑ මේ මේ ඇමරිකන් කාර්යයට හම්බුනන මුළු ලෝකෙම කනවා. කන්න බෑ ඌට පුළුවන් හරිය කනවා. කාබාසිනිය කරනවා. ඌ කන තාලෙන් කියේක පඬිසාංශය ආවට පස්සේ පඬිසාංශ කියනවා මේකට තමයි මට එක පාට මතක් වුණලු පිසාච ලෝකේ සහ പ്രേත ලෝකේ. කලගෙඩියක් විතර විශාල ලොකු බඩක් තියෙනවා. ඉදිකට තුනක් විතර පොඩි කටක් තියෙනවා. ඉස්සරහින් රස කැම්බ මේ මේසයක් තියෙනවා. ඉතින් අරුගේ වැඩිම කනවා. කෑවට ඉවර කරන්න බෑ මොකද කටපුංචි. එහෙම ලෝකයක් මේ ඇමරිකාව කියන්නේ. පිසාච ප්‍රේත ලෝකයක්. ඉතින් ඌ කන කෑමෙන් මොකාටද යන්නද කියතයි. ඒ නිසා මේ හම්බෙලා තියෙන කෙනා ඔක්කොටම සමානව හම්බෙලා තියෙනවා. මැට්ට සතින් සමානයි. පිටි අතින් සමානයි. බුෆේ ඩයට් එක අතින් සමානයි. තමයි බෙදාන කන හැටියෙන් තමයි කියන්නේ. ඒක නිසා කන කොට කාපන් කිරලා කියලා කතාවක් තියෙනවා. දුන්න පමණට කණ්ඩ යන්න එපා. ඉතින් ඒක ලියලා තියෙන විදිහට මේ ගොජේ කියලා කියන්නේ ගොජේට අනිත්‍ය දුක් අනාත්ම කියලා ඇර වෙන කියන දෙයක් නැහැ කියලා. සර්වචාන්සේ පෙන්ලා දෙන්නේ ගොජේ කියලා කියන ත්‍රිලක්ෂණයේ මුල් එකට. අනිත්‍ය වැටෙන වෙලාව. ඒක දිහා බලහින්දීම දුකක්ම තමයි. ඒක ඒක තියෙන්නේ මේ පනුරිත්තක් වගේ. නැත්නම් අසුචි ටිකක් කරගෙන කලත්ත කරුවා වගේ. බලන්නකොට කිසිම ඒ ගොජේ දැක්කට පස්සේ ඔක්කොම එකට කලවම් කරලා තියෙන. කිරි ගොමයි කලවම් කරලා. කිසිම වටනකවන්න. හැබැයි ඒක මට අයිති නැති නිසා අනාත්ම නිසා මම දුක් කරදර ගන්න ඕනේ නැති එකෙන් තමයි ගැලවෙම තියෙන්නේ. ඒකෙන් තමයි අපි ඔය ඔක්කොම ಜಾති නව නිර්මාණ කියලා ප්‍රගතිශීලී කියලා නව සොයා ගැනීම කියලා ඔක්කොම අරකින් අරගෙන තමයි කරන්නේ. ඕක තියෙන විදිහට තියෙන්න දුන්නා නම් මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒකත් කියනවා ටාවුයිසම් කියලා. ටාවුයිසම් කියන ස්වභාව ගලණයට ඉඩ දීලා. හදිසි වෙනවා මොනම දෙයකට. ඔක සියල්ල සිදු වෙන්නේ හේතු හේතු බල ධර්මයකට. අපි ඒක දඟලුවත් නැත. නිසා ඒකට ඉඩ දෙමු. එතකොට කියතයි සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා. අපි හිතාමතා කරන හැම දෙයකින්ම අන්තිමට පශ්චාත්තාවයක් ඉතුරු වෙනවා. හොඳ දේ කෙරුවොත් පශ්චාත්තාප වෙනවා නරක දේ කෙරුවොත් පශ්චාත්තාප වෙන නිසා අපි අර චේතනා කරපු ගමන් අමෙන්තන් සංස්කාර කරපු ගමන් දුක් ඇති වෙනවා කර්ම රැස් වෙනවා සංස්කරණයක නොකර නොකර මැටි ටික මැටි වශයෙන්ම තිබ්බනම් මැට්ට කියලා ගියයි උන් ලස්සන නිර්මාණයක් හදලා ඒක කැඩලා ගියාට පස්සේ තියෙන දුක නිර්මාණේ ලස්සන වෙන්න වෙන්න වෙන්න කැඩී යෑමේ දුක වැඩි මැට්ටේ ඒක නෑ. මැට්ටේම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපි අත දාලා නැති නිසා අහුවෙලා නෑ. එහෙම නැත්නම් පාරයින කොල්ල බබෙක් හිටවලා තියෙනවා. කොල්ලවත් එක සෙල්ලම් කරේ නැත්නම් කොල්ල බබා ඉන්නේ අපිත් එක සෙල්ලම් කරා. ඒක හොඳට මතක තියාගන්න. කොල්ලවයි න්‍යාය පත්‍රකින් එතෙන් ආපේකනේ. අපි ගිහිල්ලා තමයි එන්න බබා සෙල්ලම් කරන්න කියලා ගැව්වොත් අතින් ගැහුවොත් අතහුව වෙනවා, කටින් ගැහුවොත් කටහුව වෙනවා, ගහන ගහන තැන හොය ඊට පස්සේ අපි කෝල්ල බබාට යුද්ධ නඩු දාන්න ඉතලා ඉවලාවිලා කනවා. ඉවල බලාගෙන ඉන්නේ අපි ගිහිල්ලා අත දානකම්. නිසා සංස්කරණය කරන්න එපා, කොමිට් වෙන්න එපා. මේ යන දේවල් වලට යන්න අරින්න. ඒක ඒක ලේසි වැඩක් නෙවෙයි. හුඟක් නිහතමානී වෙන්න ඕන. හුඟක් අහිංසක වෙන්න ඕනේ. අපි අවුරුදු 6 වෙනකන් එච්චරයි කෙරුවේ. මොනම දෙයක්වත් අපි කරලා නැහැ. ඒකට අපි අම්මලා තාත්තලා ෆුල් ටයිම් අපිට දාලා තියෙනවා. මොකද දන්නවනේ මොකුත් කරගන්න බෑ කියලා අපිට. දැන් ඔන්න කාගෙන ඉල්ල කියලා වැත්තකට දාලා නිකන් ඉන්නවා. අයි පැහිය වෙලානේ. අක්කලා වෙලා අයියලා වෙලා. ඉන්සයි අවුරුදු 6ට ඉස්සලා කියන්නේ වසවත්ති අයියා. අරදිනවා. වසවත්ති කියලා කිය අම්මලා තාත්තලා කොච්චර පොහොසතෙක් වුණත් දැනුමක් වුණත් ඌ චරයස් ගන්නකොට එන්න ඕනේ. එච්චරයි. චූ කරනකොට ළඟ ඉන්න ඕනේ. වමනේ කරනකොට ළඟ ඉඳ වසවත්තියයි කියලා කියන්නේ. නිකම්ම වසවත්තිය කියලා කියන්නේ වශේ පවත්තන. උඩ මොනවත්ක්වත්ම බැරිකම තියෙන්නේ. ඒ නිසා අපි තායසයක් මොනවත්ක්වත් බැරි කෙනෙක් බවට පත් වෙන සීරුම දෙන ඇවිල්ලා ඕගොල්ලන්ගේ යුතුයකමක් වශයෙන් ඇවිල්ලා ප්‍රස්ථාන කරන්න පටන් ගන්නවා. අපි මේ පුළුවන් පුළුවන් කියලා පැහැලා පැහෙන්න ගිහිල්ලා මේ මැටි ටික මැටි වශයෙන් තියන්න දෙන්නේ නැතුව හදන්න ගිහිල්ලා මැට්ටෝ වෙලා ස්වාමීන් වහන්සේ එතන පැහැදිලි කරන්නේ මේ මැට්ට මැට්ට වශයෙන් තියනවායි කියලා කියන්නේ එන සිතුවිල්ල ඒ විදිහටම තියනවා විඥානය. නෑ ඒක තමයි ප්‍රබහස්වර හිත කියන්නේ. හිතේ unmanifested mind. ගරුතර ස්වාමීන් වහන්සේ මෙතෙක් කල මම සක්මන් කරද්දී পায় ඔසවා ඉදිරියටගෙන බිම තැබීම අරමුණු කරගත්තද එම ක්‍රියාවලිය කරන්නෙක් ඇත යන සංඥාව සංඥාව පැවතුණු බව අද මට වැටහිණි. එම වැටහීම අහම්බෙන් මට ඇති වුණේ ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඇසුරුනි. අද සක්මන් කරද්දී සක්මන කරන ක්‍රියාවලිය පමණක් අරමුණු කරගෙන සක්මන් කළෙමි. ඉන්පසු සතුටක් ඇති වී සතිය නැති විය. ඒ සිදු වූයේ නීවරණයක් මතුවීමද වහන්සේගේ මඟ පෙන්වීම ඊතා ගරුවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. එතන ගියාට පස්සේ කියන්නේ සතුටක් ඇති වෙලා සතිය නැති වුණාට පස්සේ නැවත සතිය එන්නේ නැතුව ඔය කොලේ ලියන්න බෑනේ. අනේ නැවත සතිය ඇති වෙන එකේ විස්තරය කිව්වනම් හරියටම කියතෑකි වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අපි හිත පිට යනව ගැන කොච්චර රචන ලියුවත් කිසිම වගතුවක් නැහැ. පිට ගියේ හිත නැවත අරමුණට එන එක ගැන එක වචන දෙකක් ලියන්න. එදා ඉඳලා අපි විශ්ව සාහිත්‍යයට එකතු වෙනවා. පිට ගියා කියලා නැතර කරන්න එපා. පිට ගියේ ආපහු එනවමනේ. ওই පිට යනවා කියනකොට පශ්චාත්තාපයෙන් ඔක්කොට මම මතක් කරන්නේ හැම පිට යෑමකදීම අවසානයේදී නැවත අරමුණට පැමිණීම. ඉතින් නැවත අරමුණට පැමිණීම විතරක් කතා කරන්න යන්න පිට යන එකන කතා නොකෝ එදාට නිවන ඉතින් නිවන ලැබුවා කියනවා. එදාට කියනවා ආර්ය භූමියට ගිහිල්ලා පිටියයි කියලා. ඇත්ත ඇති හැටියෙන් දැක්කයි ඉතින් මේ කෙනා කැමතිද? සතුට ලැබීම නිසා සතිය නැතුව හිත පිට ගියා. කෙලෙස් උපදින කතාව මොකක් කතා කරන්න එපා. ඒක පස්සේ බලමු. ඊට පස්සේ මේක නැවත දැනගත්තේ කොහොමද හිත පිට ගියයි කියලා කොහොම සතිය ඇති උනායි කියලා. එතකොට තමයි පුළුවන් වුණාද නැවත අරමුණට එන්න නැත්නම් සක්මනට එන්න කියන කතාව විතරක් ඒකෙහිලි කරනවා නම් සභාවට ඒක ලොකු පෙරහුරුවක් වෙනවා. සභාවට ඒක සුම් ගැවීමක් වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මම මේ කියපු විදියට මේ මේ අවස්ථාවේ සතුටක් ඇති වුණා. ඊට පස්සේ ඒ සක්මන ගැන තිබිච්ච අවධානය සතිය නැති වුණා කියලා තේරුණා. ඊට පස්සේ මම ආයිත් ඒ ඒකයි පටන් ගත්තේ විදියටම අප පටන් ගත්තට පස්සේ තමයි කරදරකින් තොරව හිටපු අරමුණේටම බැහැ ගන්න පුළුවන් වුණාද නැත්නම් අපහු නැවිලා බලනකොට අරමුණ අවුල් වෙලා. එතෙන්ට ආයිත් යන්න පුළුවන් වුණා. එතකොට ආපහු පටන් ගන්නමට මුල හිතාමතා කරපු එකක්ද ඉබේ සිද්ධ වෙච්ච එකක්ද? දැන් මම ආපහු යන්න ඕනේ. ගෙදිට යනවා පාර වැරදිලා ඉන්නේ පිටතනක ඉන්නේ. අගෝචර භූමියක ඉන්නේ. දැන් මම අගෝචර භූමියට යන්න ඕනේ. කියන එක හිතාමතා කරපොද ඇද නැත්නම් අගෝචර භූමියක ඉන්නවයි කියලා දැනුව පමණින්ම හිත නැවත ස්වභාවයෙන් ගෝචර භූමියට ආවද? මම හිතන්නේ හිතාමතා කරා කියලා. ඈ? හිතාමතා කරා කියන එක මගේ ඇඟීම. එතකොට ඒ මේ සතිය නැතුව කියන වෙලාවේදී හිතාමතා හොඳ දෙයක් කරගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. හරි පාට ගෙනත් දාන්න පුළුවන්කම තිබිලා තියෙනවා. එහෙමයි. ඒක හොඳ එකක්ද නරක එකක්ද? ඒක හොඳයි. ඉතින් ඒක වෙන්න සතිය නැති වෙන්න මේපායනේ. කවදාකවත් සතිය නැති වෙච්ච මිනිසෙකුට ඒ වගේ හිතක තියෙන වටිනා ගැඹුරක් වැරදුනාට පස්සේ හරිතැන්න ගෙන යෑමේ හැකියාවක් හිතට තියෙනවා කියන එක දැනෙන්න අපි සතිය නැතිල අතර වෙන්න මේපාය. ඉතින් අපි ලෝකෙදී සාමාන්‍ය සතිය නැති වෙච්චාම අතර නැච්චා කනගාටු වෙනවා. ඒ නිසා අපිට මේ තියෙන වටිනා නිදානි. මේ තියෙන වටිනා මේ පිවිතුරු ගතිය අත්දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා ප්‍රමාදේන කම්පතිති සති බලං සතියේ නැති උනායි කියලා ප්‍රමාදේ ඇතුණා කියලා කලබල වෙන්න එපා. කලබල වුණොත් තමයි මේක කෙලෙස්ද නිකෙලෙස්ද මමද කෙරුවේ අනම්මනම් ප්‍රශ්න තියෙන්නේ. ඒක දැනගත්ත පමණින් හිත පිට ගියයි කියලා මෙන්න ආපහු බබා ගෙදර බල්ලා කූඩුවේ කූඩු කූඩු කූඩු. ඒක හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද? බල්ලෙක්. ඒ නිසා කවදා හරි සතිය නැති බව දැනගෙන කලබල නොවි ඉන්න පුළුවන් නම් ඕදාන නිවන් දකින්න කියන්නේ. ඒ සදාචාරවාදියට කරන්න බෑනේ. සදාචාරවාදී ඉසాత බඳගෙන හඬනවා බලන්න ඔච්චර භාවනා කරාට සතුට මත වුණා සතිය කැඩුනා. බලන්න මට වෙච්ච දෙයක් කියලා ඔළුව අත බඳගෙන අඬනවනේ. නැත්නම් අර වටිනාම දේ තියෙන්නේ වැරදිච්ච තැනනේ. උගාක් හොඳට භාවනා කරලා බලන්න මේ වැරදිච්ච තැනේදී වැරදි බව දැනගන්න එක මම නෙවෙයි. ඒක චෛතසිකයක්. ඒ හිරි කියලා කියන්නේ පවට බය, පවට ලැජ්ජාව. ඒක භාවනා කරනකොට හම්බ වෙන අතිරේක ලාභ. ඒක මම නෙවෙයි. අපි ඒකත් ඉතින් අපේ මල්ලේ දාගන්නවා. ඒක ඉතින් හැටිනේ. තමන්ගේ ගෑණිගේ ළමයා වෙච්චාම ඔක්කොම තාත්තා හිතන්නේ මගේම කියලානේ. මම මාත් උන්නති වැඩ කරනවා ඒකයි වෙලා තියෙන්නේ. මම බැලුවා මේ මේ යේසුස් වහන්සේට හිටියලු තව සහෝදරයෝ හතර දෙනෙක්. තුන් දෙනෙක්ද? පිරිමි සහෝදරයෝ දෙන්නයි ගෑනු සහෝදරයෝ දෙන්නයි තිබුණා. ඉතින් ඒක ප්‍රශ්නයක් අහනවා ඒ කට්ටියට මොකද උනේ කියලා හොයන්න. බලනකොට එයා මේරිගේ සහෝදරයෝ නෙවෙයි, දරුවෝ නෙවෙයි. ජෝසප්ගේ කර්ණ කතා දෙක කට්ටිය. ඉතින් ඇමරිකා මේ ඕස්ට්‍රේලියාවේදී පහුගිය දවස්වල අර ආර්ථික අවදමන අද්දම අවදමනයක් සිද්ධ වුණා නුඟක් පල්ලෙහාට බැත්තා. එතකොට නත්තල් ආවා මිනිසුන්ට නත්තල් වලට වීදම් කර ගන්න විදියක් නැහැ. ඒතකොට ආර්ථික කඩාවැටි නිසා රජයෙන් හැම මිනිහටම ඩොලර් 10000 10 දුන්නා. ගිහිල්ලා වහා මේකෙන් නත්තල් බඩු ගන්න කියලා. මොකද ඒක ආය රජයටමනේ එන්නේ. ඉතින් ටැක්ස් වලින්. ඉතින් එක මිනිහෙකුට 13000ක් හම්බුනාලු. ඉතින් මගේ අලුවගේ වාහනේ යනකම මම කිව්වලු අපේ පවුලට විතර 13000ක් හම්බුනායි. ඊට පස්සේ ඇහුවලු ඉච්චර ළමයි ඉන්නවා. my children, wife children, our children කියලා. ඒතර 13 දෙනෙක් ඉන්නවා. නැත්නම් ඕස්ට්‍රේලියා පවුලක 13 දෙනෙක් වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. my children, wife's children, our children. ඉතින් වගේ අර හිත පිට ගියාට පස්සේ ආපහු එනකොට අපි හිතන එක මගේ බබෙක් කියලා නෑ. ඒ ධර්මතාවයක්. ඒක තේරුම් ගත්ත දවසක් ආවේ කියලා හිතන. භවනා කරපු නිසා මූල කර්මස්ථානය අවබෝධ කරලා දීපු නිසා මූල කර්මස්ථානයෙන් පිට හිත කියලා අවජාතක වෙලා එහෙම නැත්නම් ගෝචර පිට පැන්නට පස්සේ ඒක නැවත මම පිට ඉන්න බව දැනගැනීමේ හැකියාවක් මනසට තියෙනවා. ඒක සතියේට එහා ගිය ගුණයක් නේ. ඒ දැනගත්ත ගමන් ආපහු අරමුණට එන ගතියකුත් තියෙනවා. ඒක ඊටත් වැඩිය වටින ගුණයක් නේ. අන්න ඒකයි භාවනාවේදී හම්බෙන ප්‍රතිඵලය. ওই නැතුව ධ්‍යාන මාර්ගඵල නෙවෙයි. මගේ හිත පිට ගියාම නැවත gedette ගෙන්නන්න පුළුවන් ගතියක් හිතර තියෙනවා. ඒක අපි සතුටු වෙනවා නම් ඒක කවදාවත් පුළුවන් වේද දරුවෙකුට කියලා දෙන්න එයා භාවනා නොකර. දරුවට කියලා දෙන්න ඔබ භාවනා කරපන් මුලදි මුලදුක තේරෙන්නේ නැහැ හිතේ පැට යනවා කියලා චෝදනා කරනවා. අපච්චත්තා. දවසක ඔබට තේරෙයි හිත පිට යන හැම වෙලාවෙම හිත ආපහු එනවා. කොහෙන්ද කොහෙද අර දෙන ට්‍රිගර් ඔෆ් එක දෙන්නේ? <coughs> මම නෙවෙයි. කොච්චර කල් යනවද ඒක සාක්ෂාත් කරන්න. ඒක වෙරිෆයි කරන්න. හිත පිට ගියාට පස්සේ ඒක ආපහු එනවා. එන්නේ මම නෙවෙයි. ඒක සුද්ධම්මතාවයක්. ධර්මතාවයක්. ඒක දැනගන්න හිත පිට යන්න මෙපාය. අරමුණේම හිත පවත්තන්න ගියොත් අපි ඒක වෙරිෆයි වෙන්නේ නැහැ නේ. අරමුණේ ඊට පැත්තෙන් අපි සමත භාවනාව කියලා කියනවා. අරමුණෙන් හිත පිට ගියාම ආපහු එන එක බලාගන්න එකට විපස්සනා භාවනාව කියනවා කියලා අර්ථකථනක් දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔය කවුරු මොන જાති කමටහන් සුද්ධ කරත් ශක්ති ප්‍රමාණයෙන් හිත පිට පළච්චාවයි කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. කෙලවිච්චාවයි පිට පළච්චාවයි අඬපුදාවයි කනපින්දම් ගහපු දාවයි කවදා හරි තේරුම් අරගන්නවා හිත පිට යන හැම වෙලාවෙම අපව වෙනවා යනකොට කනකාට වෙනවා වගේම අපිට බුදුහාමුදුරු ලයිසන් එකක් දෙනවා අපව එනකොට සතුටු වෙන එක්කෙකුට බෑනේ කවදාකවත් නෑනේ මේ හිත පිට යන එක ඇඹුල් රහයි නං අපව එන එක පැණි රහනේ සතුටනේ අත්විඳින්නෙම නෑ කවුරක් අත්විඳින එක අන්තිම කෛරාටිකයක් ඌ දන්නවා හැම අඳුර වලාවකම රිදි රේඛාවක් තියෙනවා කියලා. ඌ බලහන් ඉන්නේම අඳුර වලාවක් දකින්න. කියලා විච්චාවයි, වරදිච්චාවයි, පෙරදිච්චාවයි. මොකද මුක්කක්කත් වෙන්නේ. <laughs> ජවනිකාවේ අවසානයේ ලুকু සතුටක් ඇති වෙනවා. නිසා භාවනා කළා කාටට පිස්සුවට නැහැම කිව්වොත් මම ඒ ඊමේල් එක තමයි ඉස්සෙල්ලම බලන්නේ. මට හරි සතුටක් හම් වෙනවා හරි විමර්ශය ඉතින් බොහොම කනපින්දම් ගහන බඩපොපි අත ගාගෙන ලියන්නේ. මට හරි සතුටක් එනවා. ඔය මොනවා වුණත් මොකුත් වෙන්නේ නැහැ. ඉවරනාට පස්සේ දවස් දෙකකට පස්සේ උට එක මතකත් නැහැ. මුතුට කියලා දෙන්න පුළුවන් නම් මේ ආපහු එනකොට නන්නතර වෙච්ච හිත ආපහු එන එක දිහා පොඩ්ඩක් බලන්න. ඒක මට අයිති දැයක මනුස්සකම කියන්නේ උකට. අපි ඒක දෙන්න ඕනේ අපේ දෙවෙනි પરම්පරාවට. අපි ඒක දෙන්න ඕනේ අපේ හතුරටත්. ඒක අපි දෙන්න ඕනේ අපේ මිතුරටත්. පිට යනවා කියලා ඔච්චර පැගිරි කරගෙන උසාවි දැන් නටන්න එපා. පැගිරිච්ච ආපහු එන හැටි පොඩ්ඩක් බලපන්. නැවත නිවස බලා ආපහු එන ගමන ලියන්න රචනයක් ලියන්න හොඳම භාවනා කරන වෙලාවේ අත්දැකීමක් අරගෙන ලියලා තියාගන්න. අනිත් දවසේ වෙනකොට ඒක ලස්සනට ඔපණං වෙනවා. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ ඔපණං වුණාට පස්සේ ඒක විතරයි නම් බලන්නේ පිට යන්නේක සැපක්. පිට යන්නේක මේ නිකන් කට ගැස්මක් වගේ වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ මා නිතර භාවනා කරන කෙනෙක් නොවෙමි. මෙවන් ඉඩ ලද අවස්ථාවලට සහභාගී වී යම් ප්‍රවණතාවයක් ලදෙමි. දෛනික ජීවිතයේ ධාර්මික සිල්වත්ව ජීවත් වීමට උත්සාහ කරමි. ඊයේ පෙරේදා වූ අත්දැකීමක් ඉදිරිපත් කරමි. මා ඊයේ දින භාවනා කරමින් සිටින විට මාහට ලයිට් නිවිනිවි පත්වන බවක් දැනුනි. නැවතත් සිත වෙත අනක යාමට ඉඩ නොදී භාවනාවට යෙදුනි. එයා අවස්ථා දෙකක දෙක තුනකදීම ඇති වුණි. මෙය මාගේ ඇසේ දෝෂයක්ද නැතිනම් යම් භාවනාවක දියුණුවක් වීමක්ද ඔබ වහන්සේගෙන් අසා දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. මේක ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ අප්සෙට් එකක්. ඊයේ ගියා එහෙම එකක් වුණා. ඒක ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ අප්සෙට් එකක්. අවසරයි ගරු ස්වාමින් වහන්ස සිත සමාධියට පැමිණුණේ කෙසේ කෙසේ නම් දැනගත හැකිද ඝන අන්ධකාරයක්සේ දිස් වෙයිද එසේ වූ විටදී හුස්ම ගැනීම මෙනෙහි කර හැකිද ස්තුති අර පොඩි උන්ගේ කවියේ තියෙනවා මට මතක නැහැ පද දෙකක් තියෙනවා මේ සතිය පිහිටි විට කොහොමද දැනගන්නේ කයේ තැහැල්ලුවේ විතයි වැටෙන්නේ කියලා කියන්නේ සමාධිය ආවනම් පහසුවක් දැනේ අසහනේ අඩුවීමක් දැනේ ආතතිය අඩුවීමක් දැන ඒක දැනගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ ඒක ඉනකොට කහ පාට වෙන්න ඕනද කළු පාට වෙන්න ඕනද උඩ යන්න ඕනද පල්ලෙහාට යන්න ඕනද කියලා දාන හැම දෙයක්ම ඒකේ තියෙන ලක්ෂණ විතරයි සමාජයක් ඇති වුණා නම් අපි දැන් මේ දැන් සභාවක් පවත්වනවා කියනකො. දැන් මම අදහසක් ප්‍රකාශ කරපුවා මෙයා කියනවා නෑ මම විරුද්ධයි කියලා. මෙයා කියනවා පක්ෂයි කියලා. දැන් මෙයාගේ පැත්තට කතා කරන කීප දෙනෙක් දඟනවා. මෙයාගේ පැත්තට ඒ සභාව සමතේකටපත් වෙලා නෑනේ දැන්. දැන් මම මෙතන ඉනවනම් මගේ වැඩේ තමයි ඕකට ගැන උගාවක් කතා කර හිටියොත් අපිට ඊගා යෝජනා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ කියනවා බෑ දැන් ඇති. අදහස් ප්‍රකාශ කර ඇති. අත උසන් මෙයාගේ පැත්තේ කට්ටියට. හරි. ඊට පස්සේ මෙයාගේ පැත්තේ ආ දැන් හරිනේ. ඒක සභාව සමතේකටපත් වෙනවනේ. ඔච්චරයි. සමාධිය කියන්නේ සමතේකටපත් වෙනවා. ඊට පස්සේ ඊගාව එජෙන්ඩා එකට යන්න පුළුවන්. නැත්තම් ඕකම කතා කර කර ඉන්න. එක්ක රහස් ඡන්දයක් තිබ්බා ගත ඉස්සුවා. සමතේකටපත් වෙන ඉතින් තමයි තේරෙනවා මේ කෑ ගහගෙන හිටපු සමාධිය තමයි මේ සමාජය සමතේකටපත් වෙනවා. ඉතින් කහ පාට වෙලාදපත් වෙන්නේ නිල් පාට වෙලාදපත් වෙන්නේ උඩ ගිල්ලාදපත් වෙන්නේ පහත් වෙලාදපත් වෙන එක නෙවෙයි තියෙන්නේ. අසහනේ අඩුවීමක් තමයි දැනෙනවනේ. සැහැල්ලුවක් දැනෙනවා නම් පහසුවක් දැනෙනවා එච්චරයි. එහෙම නැතු පිටගෙන කවුද තීන්දුව කරන්නේ? එහෙම තීන්දුව කරන හදන තාක්කල් තමයි දීන හීන තත්වයකටපත් වෙලා සමාධිය ඇති වුණත් කවුරු හරි ඔව් කියන ගමන් Tamanට බුද්ධියක් නැහැ. එහෙම ගන්න මේක අභ්‍යන්තර ධර්මයක් මේකේ තියෙන. සමාධිය ආවනම් සතිය ආවනම් ප්‍රඥාව ආවනම් අසහනිය අඩු ගතියක් දැනේ. ඒ නිසා කෙලෙස් අඩු වීම සහ ප්‍රගතිය භාවනාවේ ඒක ඇවිල්ලා තියෙන අහම්බෙකුත් නෙවෙයි කියලා තේරෙනවා. ඒක එන්නේ ප්‍රතිපදාවේ. ඒතර තේරෙන්නේ මේ ප්‍රතිපදාව නිසා කෙලෙස් අඩු වුණා, මට අසහනය අඩු වුණා, ආතතිය අඩු වුණා. ප්‍රතිපදාවල පිළිබඳ විශ්වාසය වැඩි වීමක් මිස අපිව දෙන්න හදන කරුණු. ඔක්කොම මේ රෝග ලක්ෂණේ රෝගයේ වශයෙන් හඳුපටලවා ගැනීම වැරද්දක් තියෙනවා. සමාධිය ඇති වෙන බලන ඕන තරම් ලක්ෂණ තියෙනවා. ඒ වගේ සීමා කරන්න බෑ. එහෙම මේ අහවල් ලකුණෙන් අහවල් දේ වුණා කියලා නමුත් Tamanට දැනගන්න තියෙන Tamanගේ හිතේ තිබුණ ආතතියක්, හිතේ අසහනයක්, දරතයක්, පරිලාහයක් මේ අසමතුලිත භාවයක් එහෙම නැත්නම් සමතේකටපත් වෙච්ච නැති දෙයක් සමතේටපත් වෙච්ච එකම තමයි. ඒ සඳහා ලේසි එක තමයි නැවත නැවත කරලා බලන්න. පිට කෙනෙක් කියන එකෙන් අහන්න ගියොත් ඒකේ කතෝලික පොතක් අරන් බලන්න ඒක පෙන්නලා දීලා තියෙනවා දෙවියන් වහන්සේ ගැන මම භාවනා කරගෙන යනකොට මේ විදිහටමයි ලියලා තියෙන්නේ. වාඩි වෙන්න දකුණු අත පිට වම් අත පිට දකුණු අත තියාගෙන මෙහෙම මෙහෙම කරනකොට මෙන්න මේ මේ ලකුණු පහළ වෙනවා කියලා. සූෆි ආගමේ අල්ලාහ ගැන බුදුහාමසෝගේ ගුණ 9යිනේ තියෙන 99ක් තියෙනවා. ඒ ඕනම ගුණයක් අරගෙන භාවනා කරන්න ගියේ එතකොට මෙහෙම පහත වෙයි කියලා කියනවා. Hindu ආගමේ තියෙන එක අපි දන්නවා. Sikh ආගමේ තියෙනවා අපේකෙත් තියෙනවා. ඉතින් හැම තැනදීම පෙන්නනවා භාවනා කරනකොට මේ මේ ලක්ෂණ පහළ වෙනවයි කියලා කියනවා. ඉතින් ඒ ඒ ආගම් වල හැටියට කිව්වට මේක මධ්‍යස්ථ වශයෙන් ගන්නදී අපිට තිබුණු කරදරයක් ඉවර වෙනවා. අසහනයක් ඉවර වෙනවා. ආතතියක් ඉවර වෙනවා. දරතයක් ඉවර වෙනවා. එච්චරයි. එතකොට තමයි යා උනන්දු වෙන්නේ නැවත නැවත යන්න. නැත්නම් කහපාට පහළ වෙන එක නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කහපාට තැනකට ගිහිල්ලා ඉඳ හිටපුවාම එනං ධ්‍යානය කියලා ගන්න වෙනවා. එහෙම ගන්න නැහැ. ඒ නිසා තමන්ගේ අත්දැකීම පිළිගන්න එහෙම නැත්නම් ගරු කරන්න නැවත නැවත කිරීමෙන් බලන්න අසහනීය දුර්විමේ ගතියක් තියෙනවනම් ඒක තමයි නිවනට ලං වෙන කම ගතියේ අතනෑර පෙන්වන්න පුළුවන් ලක්ෂණය කියලා කියතයි. Dear Venerable Sir, per the Salleka Sutta and the way you described yesterday, ක්ලේශ කැපීම. can be performed when oneself watch the arise thought during meditation. I also have learned, and doing thus, to concentrate on the arise thought and then apply Anitya, Dukkha, and Anatma <laughs> for that thought. Please explain what is the op- what is the optimal method. The second question is, can you please explain what is the Chittakshana? It, it, is it the understanding oneself keeping left or right foot or inhale or exhale of the breath time span. The second question, the Chittakshana is it's a measurement of the time. The world is developed only two dimensions, space dimension and the time dimension. The time dimension, usually when we are ignorant, when we are not in the uh, vigilant position, they are going by big chunks. When you're mindful, they become thin slicing. This is called thin slicing of time. That's more frames per one second. That's another way. So when you are keep on thin slicing, what is the minimum theoretical, more, uttermost tiny part is called chittak. It's uh, the stream of consciousness. It's a continuation of Satchittakshana. So sometimes the Buddha gave normal example, the Asurusanak, the flicker of the snap, it's called snap. That's the Chittakshana. So this is the way to give the epithets or examples, but Chittakshana is something immeasurable. So sometimes we can say how many breaths you can continue. More breaths means more Chittakshana. How many steps? More steps means more Chittakshana. It's a it's a epithet, it's an example. But absolute, never you can express, never you can experience. But it's absolute is necessary to precise definition of what you are telling. And the early part is when the thought happens, if you are going to see it is anicca, it is dukkha, it is anatta. So complaint is you are hateful to the thought, that's why you complain it as a anicca, dukkha, anatta. Instead, just see the beginning, the middle and the end of the thought without value judgment, good or bad. So therefore, anicca dukkha anatta, there is a tiny tincture of hate. and instead, if you see the beginning, the middle, and the end, it is like thin slicing of time. So let it happen. Sometimes you may see the rising part of the thought. Or sometimes you see it is a performance at the middle. Or sometimes you may see the end of it. No one can see all the three Consequently, we see beginning at one time, middle at one time, at the end one time, and with the inferential knowledge only we put together. So therefore our knowledge we accumulate in the feasibility study, it is happening in three different thoughts, three different events. Ultimately we put together, it is happening through inferential knowledge or rational knowledge. Rational knowledge only we can communicate the direct experience we can't communicate. It is so subtle as far as the time is concerned, but you can experience it. You can't communicate it because our language is so utterly limited one. Language can explain only foolish things, only bullshit. The truth, the absolute, you can never communicate. But there is no other way, so we use the language and try to be precise, short, short and sweet, and short to the point in order to not to create unwanted repercussions. But understanding the best way to understand anything, best way to put anything into the insight means see the beginning, the middle, and the end. Then you are not prejudgmental or premeditated to say thoughts are bad or pains are bad or sounds are bad. You just see the beginning, the middle, and the end. That is a much healthy method rather than uh, labeling it anicca dukkha anatta. Uh, ස්වාමීන් වහන්සේ එතකොට කෙලස් කැපීම කියලා එතන සඳහන් වෙනවා. මොකද්ද ප්‍රශ්නේ එතකොට වෙන්නේ? Uh, begin and uh, this beginning uh, and the middle and the end. So how do you know that it's you are cutting off all the clashes? No, you know the you know the thought. It's a benevolent or malevolent, or it's your own ba baby, or it's something coming out. Everything you can understand. That understanding is very very important before dealing with it. That is called feasibility study. But to know the aspect before making a decision to take it or throw away premeditated ideas, if you started with, if you are started with this mm, uh, brainwash situation, you look at right from the beginning thought as a bad. Then you are not understanding it. You are passing a value judgment, it's a detriment, it's mercenary. So cutting off of kilesas happened at the third, tertiary, secondary, tertiary level. At the beginning you must understand what is happening, things as they are. So often we do make decisions without knowing things as they are because of our prejudgmental or premeditated or our values. That's very dangerous. And uh, we people feel like innocent, but we are mercenaries because we are passing a judgment without qualifications. So, uh, so if the thought you said if it is a good and bad and you identify you discriminately identify it's a good thought and then there's a bad thought or <clears throat> evil or whatever however way you define and then you just either thing you uh, observe or you only observe what is good but not the bad yeah, value judgment is utterly unwanted even if it is jump, jumping and giving the voluntary service that's the agenda. Instead of passing the judgment, do more and more surveillance, more and more understanding, then judgment is not necessary. If you know utterly the thing, for example, in the mathematics, if you know utterly the sum as such, answer is there. You write it in a, in a sequential way for the examiner to understand. But your understanding happens whenever you see the question. So all the problems, the answer is there whenever you know it's as a, the situation as situation. But we are often jumping into the cure rather than understanding or diagnosing the disease. Present day, due to the, this medical science, more iatrogenic troubles than from the germs. It is because of medicine. It's a wrong diagnosis. It's, it's uh, the worst thing, the, the medical science created suffering. That is why the Socrates at the beginning told, main thing, first do no harm. That is the first thought. Try your, try your best must be not to harm anything. So therefore at the beginning you must have enormous time for feasibility. We people rushing to the decision with this uh, half-boiled mind or half-hearted uh, understanding, and then all the decisions are not lasting and it is detrimental. So therefore, as far as you are emotionally driven, you are not a good judge. You have, to, you have to take enough time to understand. That's why it says, increase the observation and reduce the, the inference. But in our day-to-day time, we do is reduce the observation and rushing to the inference. So each appointment is leading to disappointment. හොඳයි ප්‍රශ්න අවසන් අ, වෙලාවත් අවසන් ප්‍රශ්න තියෙනවද? වෙලාවත් අවසන් හොඳයි අපි එහෙමනම් එතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක සැසිවාරය સમાપ્ત කරනවා. අපි තුනමාරට එකතු වෙනවා. පරියංක භාවනාව සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ සැසිවාරේ ප්‍රශ්න විචාරාත්මක සැසිවාරේ නිමාව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.